ශ්‍රද්ධා දිසංකල්ප කිරීමක් නැතිවද සමහරවිට හතරෙන් දවසට ධර්ම දේශනා වාර්තාවක් සම්පූර්ණදී විශේෂ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ

සදා පුරුෂාකාර කරනවා නිය අපි පරිදාසයෙන් ගන්නවා මහත්කමීට අපි තරදේශනාවේ තරදේශනාමාවේ පාණිපාවසෙන් දිනගත්තේ සවලකෝටි දේශනාවේ විද්‍ය ප්‍රථම සූත්‍රය සංගීත ආශ්‍රමයේ පාඨ සූත්‍රය ඉගෙන ගන්නවා මාතෘකාව කරන සෝචි කියලා සඳහන් මේක වක්ත කියන කාරණාවේ සිංහලයේ වක්තයේ ඉඳලා ඉන්නවා කියන්නේ දෙකකට වර්ණ ගැනීම නැත්නම් පාද ගැනීම නැත්නම් අනුවැසීම උපමාවලදී මෙකෙන්නේ ආත්මිය එහෙම නැත්නම් ආත්මයක් පිළිබඳව පිළිබඳව කතා කරනකොට කොහොමද යම්කිසි විදියක වාතාවරණයේ අතරේ විදියකට දීපාරවල පාරවසන පාරවල මොකද පාරවල සම්බන්ධයකට ඒ විදිහේ කෙලස් කුරු කසක කියනවා ඒ පාරවලේ මොනවද ඒ වාහන විදිහට සංසිවාරණය නිසා අසු වෙන්නේ මේ දෙවිද පහසලා වෙන්නේ පොදේ හේතුවේ පාරාණ පොදේ දුන්නා කිවිටි වෙච්ච කතිය ඒ මොකක්ද නිසා මම යහපිතේකට මේ පටන් ගන්නකොටම ඒ වාස්තවක කිසිම ඒකට ඒ අධිශය කරනවා නම් මනාවපරි කරන චිත්ති වර්ණයක් ඒක ආකාරයේ සිත් පැහැදිලි විදියට බලන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා කරනවා. මේ අනුව යම් කෙනෙකුගේ හිත මේ කය සිදුකට වඩාගෙන මේ හිත කෙලෙස් සම්පේ භක්තියේ සංකේතය වෙනවා විවිධ ආකාරයෙන් කෙලෙසේක මිශ්‍රලා යකරලා කියනවා නම් එයාගේ කාන්තිම ආයතන අර කැමති සුගති ආනන්දය ආරම්භ වෙනවා. ඒ නිසා මේ ඇසුරු කරනවා වූ චේතසිකේ බාරා දැනනෝගෙන නොදැනගෙන ප්‍රතිසුදු කරගන්න චූර. මේ පරිවාරක කරන මොන දේකට දක්ෂ රබන් කරනවා නිකුණා චිකරවා හැතර වරතුමා ඒක උපාදාන දෙක කෙලෙසයි කරන්නේ කරන්නේ පිටු පාඩේ ආයෙත් වෙනවා. වගේ වෙනවා වගේ. ඒ හිතු අපේ පරිණාම ඒක නම් අපාදාන වෙනවා. යම් හේති ඒ සමගියක් කුසී කාමනේ උපකාරයතු හරියට පිළිගන්න කාරණා වගේ. තමයි උත්තර. ඒ ගැලසීකේ තියෙනා වූ ලොකේෂන් එක කෙලෙසන එක එයාගේ වෙන සෑම වස්තුවක් සහ නාමයේ සංකාර සමානයි සහිතව ඉදිරි භවය සුදුසු ගන්න හැද දුක වෙන්නේ ඒ නිසා මේ දෙති කැලේ ඉන්න ගුණේ අහවනි පරලෝකාගෙන වෙන්නේ ඒක වර්ණේ මතකත් කදා ගන්නකදී දසවරක් නෙවේ ඒ කියන්නේ කුරුණේ තමයි ඒ කුරුණේ කාර්යයේ කුරුණේ තමයි කෙලෙස් වලින් බලපං. මේ වගේ යම් කෙනෙක් තමයි අවශ්‍ය දවසට දියුණුවක් සුදුසුයක් බලාපොරොත්තු වෙනවා දුර්ගතියක් අපාය බලාපොරොත්තු නැත්නම් එයාට තමයි ඉන්නේ කියන උපක්‍රේෂ ඒකට තමයි අංකේස ඒක බලනවා ඒවා තේරුම් ගන්න ඒවා දුර්ගතිය කරනවා ඒ තරම් නෙවෙයි යම් කෙනෙක් මේ බුද්ධ වචනේ පාරලා කෙලෙවි ආත්ම අනුකම්පාවට කරන අකුසලයේ සාරය කෙනෙක් කීයේ තාපේදී දිනව මෙලෙස කසතර කුරු අකේජ තේරුම් අරගෙන ඒ ප්‍රමාණයකට ප්‍රයත්න කරන හැම දෙයකටම ඒ කොච්චර කාමනීය වූ සදාන උදත්තේ සම්පතාචේ සම්විවරණේ සම් ආදිවාසී විවාහයි සියලුමේ උකාරණ ඥානයේ ගුණයේ හැම දෙයක් වැඩ කරා. හිතාගන්න විදිහට මේ තමන්ගේ උදේ මේ දේශ තුන නිසා නිකේෂී තාපයේ පිළිසර ටික ටික පක්ෂයකට ඒ කියන මේ වෘතු ගතිය නිලේකතිය ඕනෙකට හැරගන්න පුළුවන් ගතිය සිල් ඥාන සිල් වාසකාරයන් සිල් සැප සරසන ගතිය අර කාරණා දේවදරන ඒ කරා ප්‍රයත්න කරගෙන යනවා ඒකට පරමාණු ඉස්සරහේ පිළිසිදු කියනවා ඒ වර්ණ ගැනීම ඕක පහසු වෙනවා ඒ තමයි මනුෂ්‍ය සමත අවශ්‍ය කරන උචිතාවන් කාටි පිසෝනා වූ සියලු වලට උකාරය පුළුවන් වෙනවා උපාදනීයමත් සිදුවෙනවා එතකොට ජීවිතයේ පිටකව නොසලකලා කියන ඒක තමයි සැකකට කියන්නේ අනේ බයකට කියන්නේ ඒකක්ක සාපේක්ෂ ඒ භාවයේ විසාම ඒ නාමක තේරෙනවා අපි ඉස්කනාමික කරලා ශීල කරගත්තා දේවවලට ගිහිලා අපිට කරලා කරලා ඔන්තු කරපන පාරමිනේ නමුත් මම මේ වචනය දුරන්තු දෙලමේ පාත සූත්‍රයේ වෙන ආරම්භයේ වෙන මේ ඔක්කොම කරනවා මේ ඉතිරි සිද්ධියේ වැඩ කරලා තමයි ආත්මක ප්‍රතිසම්පදේ නැත්නම් තමන්ගේ තියෙන ආත්මවිශ්වාසය ඒක නැත්නම් තමන්ගේ අත්දැකීම් ලැබෙන ඒ පිටුවහර එන්නේ ඒක ලැබෙනකොට ඒ මායිම කෙලස් නැතුණා දෙපිටේ ප්‍රධානකමයි කෙලස් ඒ වගේ වමනේ කරන්නේ මුඛ්‍ය දුරුක ඒ වමනේ කරා ඒක නම් මිදුණා ඊට පස්සේ මම ප්‍රහාණය කරා මම දුරුවා ඒ සායකට මට අතිරේක ලාභ වශයෙන් ඥානෙට ශීලකට ඉක්මීමද කුණෝරුගේ ඇස්වල ගැටුලා ජීව ගැනීමට ආදිවාසීන් ප්‍රාණකර පිළිගන්නවා. ඒ වෙනකොට ඉන්ද්‍රජාන මහසීගේ එම ගැඹිලා තමයි ධර්මස්කමිතේ විදිහට තේජස ප්‍රාණය වෙනකොට එයා නිවැරදි ධර්මයක් වේදනාව ලබනවා. එකම සාස්ෘත මානසික විද්‍යාන මානසිකයේ දුම ආකාරයට වන්ට කියනවා ඒ මොකද ඒකදී දේශනාව මතක ගන්න අපි මේ ලෞකික දියුණු ලබා ගන්න හදනකොට ඒ දියුණු සියල්ලම ලබා ගන්න කෙලෙසේ හදාගන්න ඒ සාපි දියුණු වැඩි වෙන විදිහට ආරාධිත කියන්නේ අපිට කියන්නේ නැහැ කියලා. ඔය කියන්නේ මේ උපකරණ මහා උපකරණ පාඩේ යම් යම් ශිෂ්‍යකේ හරහා අපි මේ භෞතික ලෝකේ ජීවු ලබන නමුත් ඒ ජීවු ලැබෙනකොට ඒ ආකාරයට ලබන කෙලෙසයි ඒ වාගේ වැඩිය සමාජීය විශ්ින නාකර නිසා මෙන්න මේ මේ නාරක ගුණ මාතෘකාවට මතක තියාගන්න කරා සමාජීය වලට පාර කියලා ලාභයෙන් ක්‍රමයක් තියෙනවා ක්‍රමයක් කියන්නේ පෙරමලා කරන්නේ පිළිගුරු ගන්නේ නාමෝ ගන්නේ ක්‍රමයක් පුත්‍යාරස්සේ ඒ නිසා ඒ ආරහතේ ඉදිරියට යනවා බුදුනාමයේ පිළිගුරුමා කරසදාවා ඒකේ මේ ධර්මයේ කියලා පිළිගන්න තියෙන මේ වටිනා කර්තව්‍ය අපි හැමෙට අදිරවකට පොරහාරතු ඒක මිශ්‍රකම් මේ ලබලා දෙන්නේ මේක පිළිතුරු සකස් ඒ නිසා මේ අනිකුත් විශ්වාසවල සමයවල ගන්න උදාහරණ වෙලාවේ ධර්මයේ හැටි පාරකට ඒකේ චරිතය නැති නිකේෂී උසාවිය කරනවා කියන ඒ ධර්මය මේ කොටවල දාස්යිය ලෝකතර කියලා කියනවා ලෝකෝනම සත්‍යය අවශ්‍යයකට වෙන්නේ සියයට වෙන්නේ ඉහළ වෙන දෙයක් වඩපත් කරනවා. නමුත් මේ නවයක් ශ්‍රී ලංකාවේ මේ අවුරුදු 2600 මිච්ඡර කාර්ය පාදකමනේ අවුරුදුනේ ඒක දින සුවිශේෂී ලක්ෂණයක් නිසා ඒක සර්වයේ අලුත් නෑයෝ නාමධර්මයේ කියන ධර්ම ඉස්සරට ගිහිලා මේ ළඟ සාර්ථකකාර සමානසියෝ කොටදී මේ නපුර ඒ ධර්මයක් කියනවා දෙන ඒ විෂ කපලා කීට මකල ලබල විමේ සම්පන්න විශ්ලේෂණයේදී ධර්මයේ මඟ ශාල ප්‍රසාදයට පුරුපාල වෙනවා ඊට පස්සේ එවැනි මුතු හරණයේ එවැනි ධර්මයක් අදහන ඉන්නේ කතාවන යම් ඉක්ෂිපික්ෂණයේ වේවා වාස්තවන කාර්යේවා ඒ සම්පේය මේ ලෝකයේ කියන්නේ තාම ගැඹුරු මානිය මානව සත්‍ය දැනුමින් කියලා පිළිචිතන. යකේ ජීවිතේ කරකලා කරනවා කියන්නේ අපි අලකට දාසුත් කරා. අනිත් දේවල් විශේෂයි කරනවා තීතකරි මේ කෙලස්කප්පකරියෝ බුද්ධ ධර්මයකට අපරදයකට ඇතුළත සාධන වගේ ඒ ලක්තර පාරමිතේ විනාපු ඒ වාදය එනම් අපිට වැඩි නම් කියන ඒ සංයතියේ පුදුමාකාර නොසලින සත්‍යයක් තියෙනවා. ඒ එක්කම මට මේ උත්තර පෙන්නුනේ මට මේ සම්පූර්ණ යාන්තර පොතපතේ පන්නේ සීල දුකවස්සේ මේ සංග්‍රහය ලැබුණේ මගේ සීල නිසා ඒක නිසා පන්නේ සීලේ පිළිබඳව ටික ටික ආයුරු කරලා මේ සීලේ පිළිබඳව විශාල ප්‍රසාරයක් ඒ ඡායාවේ පිටනා වූ මේ බුදුදහම සාකර විජේයයි මොසලේ සත්‍යාව නිර්මාණමේ අපරාධලා සීලය ශීල සත්‍යාව නිසා බුදුරජාණන් වහන්සේ සාකර ලාභියාගේ දායකත්වය දානවා කියලා ඒ කියන්නේ සීල ශික්ෂාවක් කියලා මේ සාසනික සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කියන මේ ධර්ම විදිහට ඉගෙන ගන්නකොට මේ මානසික සත්‍ය විතරක් නෙවෙයි දෙන්නේ ඒක විදිහේ ඥානවත් කියන ධර්මය පටිච්චසමුප්පාදය සාපේක්ෂතාවය අන්‍යෝන්‍ය ප්‍රත්‍යය විතරයි ඒ නිසා ඕනකේක මතු පිටසීයකට අන්තවේදී යකර බලුගල් වෙන ආර්ථය නමුත් ඒ ආර්ථයේ විනිවිද දැක්කොත් ඒක නෑ ධර්ම විද්‍යාවක් ලබනවා සිද්ධ වෙන්නේ ලෝකේ න්‍යායකට ලෝකේ සම්බන්ධ කියලා. චිත්ත න්‍යායය අනේ න්‍යායය වුණා පස්සේ අපි මේ න්‍යාය වෙනුම් කරන රෝගාවචරිත තමයි අපේ කියන්නේ. නමුත් අසුබෙදී කියන්නේ මොන යාත්‍රණයද කියලා යාත්‍රාර්ථයේ දිගට කරනවා මේ කරන මේ ඉතිහාසයේ මේ මාතෘකාව වෙන එක. මොකද මේ මාතෘකාව ඒක දැනගන්න චුරුක කරගන්නවා. ඒ ගන්න තුනක් කරගන්නවා. අපි සතුටු වෙලා නැතිකෙන මාතරයි කියලා අල්ලගන්න තියෙන්නේ ඒක කරගන්න බලන්න බැරි. අන්නේ වගේ මේකේ අත්දැකීම් තමයි ලබන ජීවිතයේ කියන්නේ ඒක තමයි කරනවා මේ දෝෂිතේ මත ප්‍රකාශ කරන්නේ අපි මේ දෝෂයට කරගන්න මේ දෙවියන් බලන පිටකවලා බුදුදානහත් ඉස්සහාය කරන්නට කරන විදිහට ඒකෙ මේක වරණානේ දැලුවට අරකින් අසක්ෂෝදේ ගන්න මොකද හේතුව ඇතුළේ තියෙන මොහොතේ ඇතුළේ තියෙන මායාව මේක ඇස්තන් තුන මොකක්ද සාපකට පිට කරන්නේ මේක මේ අපි මේ මොදේ අනිසාමි මේ රූප දර්ශනය කරන්නේ නැතිච්ච එක ප්‍රකාර නිසා ඇස්තරවලට අපි ගුප්ත දෙයක් වශයෙන් තේරුම් යම් වෙලාවක ඒ ළමයි අතේ කරන ධර්ම දේශනා කියන්නේ නියාතේ සාහිත්‍යය කියලා ඒ පූර්ණ රාක්ෂයට ප්‍රේණාවක් කතාවේ තේමාවක් එයාට ඒක තමයි තෝරා දෙකම දැනගන්න තෝරා රසයෙන් කඩකට කියන්නේ ඒක සම්බන්ධයක් නේද? ඒ වගේ මේ ජීවිත වේදිකාවේ අපි කරන සෝබනේ නේද? ඒ සෝබනේ කරන්නේ දැනෙන්නේ ආලවටම කරන්නේ නිරාකරණ කරන්නේ මොන කෙලෙදද කියන්නේ. ඒකේ නාමයේ කේකකට පාන රූපාරක්ෂා කරගෙන ආලවටම කරගෙන ඉන්න රඟපාන මොන කෙලෙදද සාකච්ඡා ඒ කෙනා ඉදිරියේ සිටින ආකාරය ඒ ආලෝකයන් කියවන්න අනිවාර්යම ආකාරයෙන් දැන් කියලා ඒ සෝවන මේ අකන්නාලෙදී අපි අත්ති විතර දැක්වන්නේ ඕක පුදුමාකාර මානවීය චිත්තාකර්ෂණ දර්ශනයක් කියන පොතදාන කෙලෙසේ ලක්ෂණ පුළුවන්. කීකේ නවාම කියලා. ඒතකොට දෙකට පටන් ගන්නවා. නිවට සාධිත වෙන මානසික විචේස් කරනවා. ඒ කෙලෙස් පරිතර අකර්ෂිත විචන කටින් කරන කරන වෙලේ යාපාරම ඒක සාධිත විචන කරන නිසා ඒක පිළිඳ දැක්කොත් ඒක රසෙන්නේ ධර්ම වේදේ ලැබෙනවා. ඒක තමයි කොහොමද කරන්නේ පාක්ෂය. ඒ නොමෙක කරන මාර්ගය කි මේ ධර්මයට විනිවිද කරවන්නේ ධර්මය විශ්වචිතා දෙන්න බහතන සෝබන තමයි ඇත්ත ස්වરૂපය නැත්නම් කෙලෙසිත වලට දැනගන්න සතුටක් ඇති වෙනවා දුරාමරාජෝනි විදර්ශනා ක්‍රමයේ නැතුව අපි මෙතෙක් මේ නතමින් මොනතරම් අනුතරවලට පසුවෙන්නේ ගිය ගමන සම්පූර්ණ මැදදාන මැදලා යනවා. කුරු ගන්න මැදලා යනවා. ඒක හීනේ නිදේ හීනයක් පස්සෙනවා. ඒක තමයි අපිලා කියන පිළිගුව ඔතන කියනවා. ඒ පිළිගුවේ කසුතුනවා. ඒ නිසා අනුමාන කරනවා. විරත් සමාජයට කරා කරනවා ඒක කරා කරනවා ඒක මේ ශෝභනීය පරහරවත් කියනවා එතකොට මේ කාර්යයේ ධර්මය ප්‍රීතිය ප්‍රීතිය විතරට මේ ධර්ම ප්‍රීතිය ප්‍රමෝදය ඒ ලැහැන්දර එක විතරට ධර්මයේ ශෝභනීය හැම ධර්මයේ ශෝභනීය ශෝභනීය මොකක්ද? අනේ ශෝභනීය විවිධ ඒක තමයි තියෙනවා කොහොමද ආලෝකයක් කරනවා නඩපානක මෙජික් තියෙනවා සුබෝධනකවක තව කෙනෙකුත් මොකක්ද අතෝවක් ලබනකොට කවදානම් අපේ සතියේ නැති අපේ නඩපාන චරිතාව තමයි චරිතයක තමයි කතාව යන්නේ ඇත්තට සංකේතය යෙන්න බැරි තරම් අපේ තියෙනවා ඉතින් මේක සාමාන්‍යයෙන් නගරයේ අපේ නගරයේ රාජධානිවල තවත් ඉතිරිය නගරවල ඉතිරි ක්‍රමය ඉතිරි දෙකයි ඉතිරි දෙකස් කොලකට ඉතිරි ශූන්‍යතාවය අපි නිවනකට ආවපස්සේ මේකට ශූන්‍යතාවය කියන්නේ අපිට කරන්න උත්සාහ කරන්නේ මේ උදාහරණ නාමක පරිදි කෙලස් මොනවද කියලා ගන්න. ඒ නිසා අපි තව කෙනෙක් කෙලස් කොහොමද කෙලස් අවසන් කරගන්නේ. ඒ නිසා මේ වේදනාවට පස්සේ සරකොච්චර හිටියා. ක්‍රියාකාරකම් කොච්චර පිළිමා ඒ සාමි විශ්ුණ්‍යලාට. ඒ නිසා මේ කැලියකාරකම් කියන කාරණා කරගෙන යනවා. අපේ පොදු කියන කාරණා කියන්නේ යම් යම් යම් යම් මේක මේ සෝවර්ණය. ඒක දිනුවා කරන්නේ සත්‍ය සංකල්පයක් කියන පාඩමකට. මේක විනිවිද ගන්නට කැලේට කිව්වොත් කියලා. විනිවිද ගන්නට කියන්නේ කියලා. මේක විනිවිද ගන්නට ශූන්‍යකාරය කියලා. මුළු ජීවිතේම ශූන්‍යකාරකෝ. මේ මනස විලාප කරනවා. තමයි දැකලා පස්සේ එහේ මාර්ගය කරලා නාටකයක් දක්වනවා. පරිභාෂාවක් දක්වනවා. කොතනද තියෙන්නේ එකම දෙයක්. එකම මඟපැත්තේ සාමයේ යම් කිසි කෙනෙකුට ඒ ධර්මෝප සම්ප්‍රදායයේ ප්‍රමෝදය කියලා පාඩපත් කරලා පස්සද්ධිය සමාධිය කියන ආපස්සේ සැකසී අතුසාරේ මහන්සියලා සමාන කරනවා. ඊට හතුන් කෙරේ දැනගෙන කියලා යම් වෙලාවක ප්‍රහාණයකට පැටලෙන බුද්ධතාවනාව කෙරෙහි මේ අසීමිත ප්‍රහාණය තන්මාත්‍රේ සදාකේ සෝවා විචිකිනිය මාගේ මාර්ගය ලබු කෙරෙහි කාටි ඉතින් ඒකට මොකද කියන්නේ අපට මේ ජීවිතේ පවරක් බැරි ඒ දුක අපිට ඇත්තටම කියන්නේ ඒ සෝවාන් ජීවිතේ මේ කාර්යයේ පිටරටේ සම්පූර්ණයි. ඒ කියන්නේ කනාවදලා නැහැ. මොකද මේක මේ අක්ෂරකාරයක. යම් වෙලාවක කලබිලියට බුදුදහම සම්පූර්ණයි. දුක්ඛාරයක් කරන සම්පූර්ණයේ පිළිබඳව සාකච්ඡා කරන ඒක නම් කියනත් මේ ධර්මයේ දේවල් ධර්මෝපකාමී ප්‍රේතිය ප්‍රීතිය පස්සතිය තමයි පස්සතිය ප්‍රමෝදය ප්‍රීතිය සතිය සුඛය සමාධිය කියන දේවල් කොහොමද මේ කියනවා සමාධිය කියලා බැදී කියලා ඉතිහාසයේ විශේෂ කෙනෙකුට ආරෝපණය කරනවා සුදුරාචි සුත්‍රයේ සමාධිය පිටවාදී කොට ඒකේ නාට කම්මකට සුදු බලුත් දෙක සුදු කියන්නේ සංකෝණා වේලා ඒ ඕලාරික සුඛෝභියන්ට වැළඳුවා. එයාට කිසිම කෙලෙසක් පාලුන්නේ නැහැ. ඒ කියන්නේ මොන සුඛ දුකෝභි වස්තු විඳ මොන රටේද එයාට පාකට වෙන්නේ. කිසිසයි මන්තරගියේ කරන්නේ වෙලා දුකම කරලා ශුන්‍ය කාටවත් කියන්නේ නැහැ. මේක මේ දෘෂ්ටි මේ දැක්ම විවිධ කරන දැක්ම ඇති මානසික අර ඕනේ මානසික ග්‍රාම වාසිය කරගන්නවා. ධාන්‍යයක් කරගන්නවා. අපිට කියනවා කායයක කරනවා කියන්නේ. ඒක නිසා අපේ භාවනා කරන කරේ වාතාවරණය. ආධුනිකයන්ට ධාන්‍යයක් කරගන්න සඳහා පරිසරය සකස් කිරීම කරා. විචාරය සාධක අවශ්‍යයි. පාවුල පොඩි ශේත්‍රයක පුළුවන් නම් උත්සාහ කරනවා. ඒ අකිල දෙකෙස් අනිවාර්යයෙන්ම ඊගාම ශරීර කාර්යය අනිය ධර්මික අනිය සතුටුසාරක අනිය ඊට පස්සේ ආවරණ අතුර බලන්න. ඒවල ඒ දැනුම ඥානපරාසන කවලොත් අවශ්‍ය ඒක උදේ තාප්පකට පස්සේ සාමාන්‍ය ආයතන ජීවිතයකට අපිට මාර්ග තාක්ෂණික ඕනෑම ඒ නිසා මේකේ කුරුසුදු කියලා කැලිලා කටජලෙට ගන්නවා කියලා වෙනවා කරනවා. ජනසේ කමකට මොන දේශනාවක් තියෙනවා. ඒක තේරුම් ගන්න පස්සේ එයා ඔය කියනවා පාස්පන් සංකල්පීක ලබන කියලා දෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය හරියට ගත්තා. මේ බුදුරජාණන් වහන්සේ භාවනාවට කියනවා ආරම්භයේදී මෙහෙර කරන්න. ධාතුවට මෙහෙර කරන්න. ශුන්‍යකාරක මෙහෙර කරන්න. සුදුසු කුණාස්සේ මෙතන අත්විදියේ ධර්මයේ දෙක වැරද්දක් පස්සේ රචක හැකියාව සම්බන්ධව තියෙනවා. චාරිත්‍රික චාරිත්‍රික භෞතික චාරිත්‍රික කාර්ය තාරී කාර්ය කාර්ය. මම දැන් බෝධනාවේ ඉච්ඡෝ පිනිෂය සම්පූර්ණ කරකී කියලා කරන අවශ්‍ය ඒ සාමයේ සාරාංශවාදී දෙකකට ආනිකට කරන කතාවක් නෙවෙයි හැබැයි අක්තිමේ ධර්ම වේදේ ධර්ම නෙවෙයි නැත්නම් කරකී කියන කෙලෙස් කිපකට බලන්න ඒක සාමයේ කරන දෝෂ ජීවිතය ලැබෙනවා කොච්චරක් දුරකට ජීවිතය අපරාධ වෙන්නේ කියලා සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් ප්‍රහාණය විශ්ලේෂණය කරනවා ඊට පස්සේ චරණාපවදී කාරණී කෙටි වේලාවක් හෝ අපේ කෙලෙස් ප්‍රහාණය කියලා කරලා තියෙනවා ධාන කායිකය ඒක හරහා ඒක බොහෝ ආකාරයක් අධ්‍යයනය කිරීම සමාධියේ අත්දැකීම් තුන කරගැනීම හරහා ඒකට ඒ සෝවාන් මාර්ගලෝකයට ඒ නාමයේ සෝවාන් මාර්ගයකදී කියනවා කියන එකක් නෙමෙයි ඒක අදාළ දැනුම ඒක අදාළ අත්දැකීම් අපිට සුළුවයි චේතනාත්මකවයි අවස්ථාන පුරුෂිතේ ඒ සිතුවිලි ඇති දෙයක් වලට කියනවා ඒකාන්තයෙන් මට මේක කරන්න පුළුවන් දෙයක් බව. මගේ මේ ජීවිතේ මට ඉස්සරහට බලාපොරොත්තු කියන පුළුවන් දෙයක් බව තමයි ඒ සාමාන්‍යයෙන් අපේ කොල්ලු චිමුචි ඒ ලකුණු දෙක මගේ මත දීමක් නෙමෙයි ඒක නතුව වෙන කෙනෙක්ගේ සාමාන්‍ය කෙනෙක් නොවේ නිසා ඒ කියන්නේ සාමුෂ්ඨික ධර්මයේ මානසික විපේක්ෂා එනකට බලාපොරොත්තු කරගන්න පුළුවන් මේ ක්‍රමයේ තමයි නැවතත් කිරීමේ දුරකටදී කියන සම්පිතක විශ්වාසයක් තමයි අපේ පිටක විශ්වාසයක් කියන්නේ සාමාන්‍යයෙන් කිසි ප්‍රබලමය තමයි අපේ කියන ඉතාමත් වැදගත් වෙනවා යෝගාවචරය අනියාගේ පිළිබඳව අවසුන් පාඩකයක් ඉන්නේ. ඒ නැත්නම් හැකි සංඥාවක් විග්‍රහන මේ පුතුරා ප්‍රදේශනා කරන දේවල් ඒ ප්‍රයෝජන කරලා දේශනා තේරුණා. මුගක් වෙලාවට අතුවයිනේ මේවා සෝවාන් චිත්‍රණය වෙන්නේ. අපදාන මේ තාම වෙන්නේ. නාමයන්ට සමීපතාව දෙන්නේ සාහිත්‍ය කියනවායි. කතු විශ්වාසවලට බැහැ. ඒ නිසා ඒක තමයි බුද්ධ දර්ශනය කලින් ජීවිතේ කියන්නේ නැහැ. ජීවිතේ හදන්නේ ඒ නිසා වෙනම එකක් මොකද කියන ජාතිය කියලා ඒ නිසා අපි කරක් බෑ අපිට කියලා වෙන දේශීය ඇලෙන සත්‍යයක්. අද වෙනකොට පරසාරීක අර මේ ඉතිහාසය හරවතු දාශීකේ ඒ වගේ ප්‍රහාණ කාර්යය මේ සූත්‍ර පිළිබඳව කියාවේ කියාවේ කරන පුදුමාකාර ගුරු ඉස්සර අර කිව්වොත් කරන්නේ ඒක තිබුණ මාතේ තමයි වයසට ගන්නවා. සාමිවාන මුචි පිට කියලා. අනිවාර්ය පාරණයට යන්න වෙනවා. අනිවාර්යයෙන්ම විනයදී අනිවාර්යෙන් පාරණයට පාරාචි. අපිට බෑ. අපිට කරන්න වෙන්නේ ඒක කරකට අපි දෙන්නේ විතරයි කියලා. මේ කිහිපෝ අනිශ්චිත පාරණයට මේක ඉස්සර මහත්කාරයක් අපි ඉපදිච්ච යුගයේ යනකොට අපේ විද්‍යාවේ යුතුනා වේගය මේ අපේ ජීවිත කාලය දැන් මේ සූත්‍ර දේශනා කරන කියලා බලන ධර්ම පිළිපදතු අතිසරාවෙන් නැත්නම් කියනවා විඥාන වැඩි විවරකට කියන්නේ ඒ මා අපේ කල්පනා කරලා විකාර මේ වගේ අයිතියකින් කතා කරනකොට නැවිත්වන බලන්නේ ඒ මොකද මේක බලන්න කාර්ය ප්‍රතිපරිශීලනය කොහොමද ඔතන කියන බලන්නේ ඔය දේවනි කාර්යවල කියනවා ඒ සුත්ත ජීවිතවල දේවකෙනි කොට වෙන දෙයක් හදන්න ඒ නිසා දේවකෙනි ඉන්දියාවට මේ තමයි ඉස්ලාමයේ ආදේශික බවකට තිබෙන මාර්ගය. මේ සංස්කෘත ආකාරය වර්ණන විතරයි. ශස්තියෝ ශීතලෝ පහළයෝ කියවොත් සංස්කෘත ආකාරය දුරට සංස්කෘත සූත්‍රයේ ආරම්භයේ මේ කතාවකට අපි මේ මිනිස්සේ සංස්කෘත මන්ත්‍රයේ ආරම්භයේ මේ කතාවකට පොඩි ලක්ෂණ බවක් පොළොට තමයි කියන්නේ. මේ හැදෙන්න තමයි කියන්නේ උදාහරණයක්. අදාළ දෙයක් වෙනස්. ඒ වගේම අදාළ දෙයක් කොච්චරද කියනවා මේ අදාළ කිසිම සිස්ටම් කමිනේ කියන ප්‍රකාරයෙන් ඕනේ. අපි මෙතන දැනට තියෙන පාඩේ. අපි කියන්නේ ආජීවකම් කරන්නේ. ඒකනේ අපදී එකක් පාවසි. ඇති දෙයක්. කුමි කරන්නේ කියලා මේ සීලයෙන් ප්‍රයෝජනවලට විතර කරගන්න. ඉතින් සත්‍යකාරයි. ඒ වගේ මේ සඳහා පැවිදි වීම මාත්‍ය අවශ්‍ය නැහැ. අපිට මේ ඉන්න දැනෙන යාම් ප්‍රමාණයක් පිළිකර බලන්න පුළුවන්. තොරවල බලන්න පුළුවන්. අසබල බලන්න. ඒ නිසා අපි පැවිදි කියලා කරන කතා දෙන්නේ. යෙදෙන්න බලන්න ඕන කියලා. ඒ ඉදිරිපත් කළා. භාවනා කරලා කියලා දෙනවා. ඒ වගේම කාලය තුල දැකලා තියෙන සාමි ඒ අනසාර ඉස්සර තිබුණි යමෙක් භාවනා කරනවා එනම් චතුරාර්ය භාවනා කරගත්තොත් ඒක පිළිබඳව පාරකට කියලා කරගෙන ඉන්නා කියලා චතුරාර්ය භාවනා කරගත්තා නේද ඒ වෙනකොට ඔය බාරකට සාමයක් කොයි වගේ කරක් බැරි පස්සට ආනන්දව එහෙම තමයි ඒකට දෙන්නේ යන අදලස්සයි. බටහිර ලෝකයේ බටහිර කැපිටල් දෙකේ පස්සම විතරයි. සතුටට පාරන්නේ සාමාජික මාර්ගපතේ එන මේ වගේ වෙනස්කම් විදේක පාපු නිසා අපි මේ වගේ සූත්‍රයක් කියවගත්තාම යම් පහලකට වෙනවා. බුදුදානමාත්මයේ දේශාරමයේ සාධාරණීතාවයේ සීයේ කෙරේ අවිකල්ප සාධේ කියන සෝවාන් වුණා එක චිත්තක්ෂණයක් සතිය ඉන්නකොට නැත්නම් මේ සති චිත්තක්ෂණයේ ඉන්නකොට වැඩනකොට ඒක තමයි ආන්දරතාවක් එතන තමයි පිළිබඳව ප්‍රසාරයක් පාන්නේ එතන සාමාන්‍ය ප්‍රසාරයක් පාන්නේ කරන් තියෙනවා මට මේ දැරගෙන සීලෙන් මේ ටික පුළුවන් මේක වැඩි කරන්න ඕන චිත්තක් පිටතට කරන්න ඕනේ කියලා මේක මේ දෙවි පිටින් ආවෙන්න ඕනේ කිසිම දෙයක් අවිකල්ප ආදී කරගන්න පුළුවන්. ඒක නම් පුද්ගලයේ වශයෙන් කරන්නේ මේ මාතෘකාව වෙනස් කරන්නේ මොකක්දෝනේ අදෝරකට මුලවන්තයෙක් සාධියෙක් අපකාරක කුච්චර වෙලා පුළුවන්. දැනට යම් තැනකින්වා ඒක බැරි කරලා ඒක සඳහා කාර්ය පිළිවෙලකට දෙන්නේ නැහැ පිටට කටියට නිදුන්නේ සාමයෙන් දැක්කේ ටික ටික දිනුස්කින් තමයි කියන්නේ. ඒකම වෙන්නේ මොකද? සමාන කෙලෙස් කපන පිළිවෙල. අන්තරය සුදාන පොඩිකටදී ඉතිරියට අකපරන. ඉතින් කියනවා මාසේ සූත්‍රයේ සාරූපයක් දෙකකට පාසුදෝර සූත්‍රය කියලා තියෙනවා. ඒක බුදුන් කරන්නේ වගේ මේ සූත්‍රයේ විද්‍යාත්මක දෙකවලින් පතුදෝන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. මේ වර්තමානස් අපරිණස් කතරවාසේ සියලුසෝ පිටුවයි පාඨකයේ ලක්ෂණ තියෙනවා. යම් පාඨකාරය ඒක සම්පූර්ණ දාතුරකට වශයෙන් කියලා ජීවිතයකට අපිට තියෙනවා. හැම වෙලාවෙම බොහෝ සුදුලියයි යම් ප්‍රමාණයක ප්‍රසාරයක් ආවදී පස්සේ කරගන්න ඒගොල්ලෝ ඒක ආර්ථික කරපොළොන් විදිහට ඊපස්සේ නතරක් කියලා පහක් නතරදී පස්සෙන් කරගෙන තියෙන පස්සෝලා ඇදී කියලා කියනත් පාසු දෝන කියලා කරලා තියෙන ඉස්සලහාර ලොකු කල් ලොකු වරලබර සාකච්ඡා ඒක තමයි කාණ්ඩේ උදාහරණ කරන්නේ. තමයි කියනවා වරපතච්චේ. අයිතිකම කීආකාර තුමෙලිම වගේ කාණ්ඩයකට ප්‍රොසීම පොරුගේ අනිසත් ප්‍රශ්නයි අයිතිකම කියන ඕලාරේ සපයන. ඊට පස්සේ එන යම් ප්‍රමාණයක සීලේ ඉඳලා තමයි මහා කියන පස්සේ අර ප්‍රධාන වශයෙන් අපි පසුගිය දේශනාවකට කරා විදිහට මෙලිවරකට කාමශක්ති ව්‍යාපාරය කියන දෝකසෝකෝටි චිකිත්සා කියන ප්‍රතිඥායි අනේ වගේක මොළේ මොදාරණේ යෝගින මාත්‍යව ප්‍රමාණි කෙලස් කියන අරියුන කෙලස් කියන මේ විදුලන සමානයි මාය පරවතන සමානයි කොරෝසු රාජ්‍ය සේවකමකට වතුරා ගෝදා උදොත් කියනවා ආනියෝනේ මධ්‍යම කපේදී කියලා කියනවා. ඒ වගේ පස්සේ ඒ කලවල වලට වචන සුකුම සහගත පුළුවන්. අපිට අත්දැකීමක ආදරණීය ජීවිත මාර්ගයේදී කරගෙන අසීරු කුංචුන්චි තෙලුගුණී ආවේ තපාපිකේ සායනෝ දී කරකටම මේ සුකුපේස් අනේ සුකුපේස් කරලාන්ද ඕරානිකේ දීපරට මැදින් මාතෘකාවක් කරන්නේ ඒක ප්‍රයත්නයේ ප්‍රයෝජනයක් අයින් කරන්න කියන්නේ ඒක නරකයි. දැන් තමයි අසුරෝකේ පේනවා කියලා. මෙතනදී කොහොමද සංකීර්ණ කරන්නේ? ප්‍රශ්න අවුලක් අපිටදී මේ සුකෝමේ මේ කර්මදී ගුණ කියලා තමයි තාක්ෂණය. දක්ෂතාවය. ඉවිලිගෙදර කරන්නේ අවශ්‍යතාවය කියලා. ශිල්පය ගුණවත් කරන්නේ නමුත් ඒ විදිහට ගුරු විලස මාත්‍ය විලස අනිවාර්යයෙන්ම තේරෙන්නේ මේ මේ ඉස්සරහට මේ කටයුතුකේ ආධ්‍යාත්මික පැත්තක බලනකොට මෙයා මුදලට වේලා කරා. ඒක නිසා මෙයාගේ ඇති කියලා කියන්නේ අපි කොච්චර විරෝධකත්ව ආකර්ෂ මාධ්‍ය දෙකේ බලන්න බැරි මේ දෘෂ්ටි කොහොමද? ඒක නම් විලාසපතියේ මේ සාසන කුසලයේ කීචා ප්‍රතිපදාදී වේලාව නිසා ගුරුතුමෝගේ අයිනකට අර සුකුම කෙලස් ඒකම පටන් ගන්නවා හැබැයි වලට ලස්සන කෙලස් වලින් නොපෙන්නත් තියෙන්නේ ඒ නිසා යාට අර බුදුහාමුදුරුවෝ කියන කරණ දිගාර සිද්ධ වෙනවා මේක කාමෝ හැදෙන්න වෙනවා කරනවා ඒ ශාපිතින් මේක මේ කෙලස් වලින් වචින් කරතියි අර ගුරුතුමෝ කියසයි ගුරුතුමෝ බැලුවම කියස් අල්ලවපතේ අනුරාණි සමාජවත් වෙන්නේ ආචාරවත් වෙන්නේ ඉතින් යමකින් කාන්කේස් අචම් කරනවා අන්දරනවා අන්නයෝ කොපමණ දුරිකතෝ පරිපාලනය කරෝකේ ඉහාචන්ද වෙන්නේ මනස අපමණ කරනවා ඒකට කාමී කුසලයි ද්වේෂයෙන් බලන්න. නිින්ද වටනවා හිතට නෙමෙයි. ඒ වගේම හිතට දේව පශ්චාත්තාප වෙනවා. හැටකටනවා මේ දේවල්. භාෂාවෙන් ඒ වගේ කතා කරන්නේ නමුත් රෝගී සැකකරනකොට ඊගාවේ සිව් අභ්‍යාසය කරන්නේ ඒ ස්පන්දනය වෙනකොට ආයෝපස්තර පරිවර්තයේ තේපා රෝගීඥා සම්මේකන දේශනා දියෝකී කෙලෙස් සම්මානයක් කියලා ඒක රෝගීඥාක විශේෂ ප්‍රයෝගයක් වගේ ඒක අමාරුයි සංසාරකතාවට පිළිතුරක් දෙන්නේ ඒ නිසා ඊදී වරක් වශයෙන් අරගෙන තාම සීලවත් ඉස්සරදී සමාධියවත් නැති මුදු මාර්ගය වෙනවා. මුදු මොනක්ද මේක තේරෙන්නේ ඒ පොළාවේ මැදින් අනිකලාව සතුටුයි. ඒක නිසා ජීවිතය කොහොමද? හැමදාම මේ පාරකට ඒකෙදී කරගෙන සතුටුයි ඒක. උච්චාරණ කියන්නේ ඒක. ඒ කිසිම වෙලාවකදී ඒ එතන ඒ ජීවිතේ වලින් බලන්න ඒ කෙනා ඉතිරිනවා ඒකට ගැළපෙන කාලෙට මේ අපිට ගැළපෙන කාලේ මොකද කියලා කියනවා මේ ගෝලෙට නිසා ඒක ඒකට ගැළපෙන කාලෙට කරන්න එයාට මෙතෙක් තිබුණ සීලය අභිෂේක කරනවා මෙතෙක් තිබුණ සමාධිය ජීවරණ කිරීමේ කාර්යය ඒ යලදී චිත්ත සංස්කාරයක් කරනවා ඒ කාර්යයේ කියනවා මේ සාමාන්‍ය වතුරලාදී කියන කරුණෙන් කරගන්නවා එනවා දෙයක් කරන්නේ ස්කෝපේලා ආවොත් ඉතලා ප්‍රාණි ඉතිවිලිකේ සිතමාන කෝපේ නැතිකේ ඉස්සරහට කරගන්නවා තව මොකද කරගන්නවා ඇහැ මේ පුරා කුසලයේ මේක ලෝකෙම බලන්න බලන්න බලන්න ඉන්නවා මේ මුතුතුලේ අතෝ යාරි කරනවා ඒකේ හැරෙන්නේ ගාමී දෙකක් නැහැ තව අපි ඔපරේෂන් කරනවා ගොඩනගනවා ඒක කරනවා නිසා ආනනවා කියතෝ කරනවා දෙවි අතරේ ඉන්නේ ඒක කුප්පකරනවා ඒ යෝගාවචරයේ දෙන්න ඉනකම් කිව්වොත් සීලය තාපස්කාරක දෙකක් අවශ්‍යයි. ඒ තිබු සමාධිය ඉතිරි ඉතිරි දෙයක් අවශ්‍යයි. ඒසත් ඔබට තමයි ආනස්තකමාදී කියලා හොරේ. මේ අලුත් මේ යෝගාවලිය විතරේ ආත්මයේ නිවිතර ධර්මයේ ළඟට දුරවනවා. සම්පූර්ණතාවයක අත්වේදී නිවිතර ධර්මයේ ළඟට දුරවනවා. එහෙනම් ආකල්පවල වශයෙන් සමාධිය ලැබෙන මාසකපවල පොඩි දියුණුවක් වියලියමනේ ඒ සමාධිය කොටන ඒ සමාධිය සමාධිය තමයි මේකේ කරන අවශ්‍යතාවය අන්තිමට ඒකේ යෝගාවචරය කවුරුත් පතවලා අරුවක කරලා මේකට පොරොත්තු කරනවා කියන්නේ යාපේ පටන් ගන්නවා මේක අධ්‍යාත්ම සමුද නාමශීලයේ ප්‍රකටය වෙනවා සීලය මාතාවක්ෂ පිළිබඳ තමයි කරනවා පිළිබඳ තමයි ආජීවී පිළිබඳ අදරතා පිළිබඳ යම්නත කර්මයක් කරන්නේ ආරම්භයේ මොකක්ද කියන්නේ ඒ ආරම්භයේදී කටේ දීලා කරනවා ඒක Objetivizar la misión y el escondedor. Dejando de mirar en el tuyo. Y hasta que yo quiero que hay que muy para que me salga la vida. Es que yo මේ කොරොන දෙවියන් ප්‍රතිපදිතේ ඥානය අසංචිත දෙයක් ඥානය සාපේක්ෂව සීලයේ කියලා සිනහවක් කියන්නේ කියාව. ඒ යෝගාර්ථය නොකරනවා. යක තේරෙන්නේ නැත්නම් ධර්මීය කරන්නේ. ධර්මසවර යෝගාර්ථය විශ්ි ඉතකරේ සියෝ සීලය කරනවා. පන්තිේ ආදී කරන්නේ ආදී කරනවා. සසී කරන්නේ දාසී කරනවා. ආමයේ වෙන්නේ උපදාන කරන්නේ. මේ සිද්ධ වෙනවා කිසිම දෙයක් නැහැ. ඒ මාර්ගයෙන් විදියෝතයි අන්තිම කේස් දැකගැනීමේ හැකියාව ඒක එන්න දුතා ආකාරයකට තියෙනවා මේක ගැලපෙන විදියට මේ ඇතුල්ච කරනවා වාක්‍ය සීලේ අනුව පතරේ කියනවා සිම්පෝසයක් කරනකොට එයාට මෙතෙක් කල් ගොඩක් කරන උපනාමයේ කියන ඇතුළේ හැබැයි මෙච්ච මනාපනාව කියලා දෙකක් තිබ්බා කියලා. අපි මොහොතේ කරන්නේ මට ඒ සිද්ධිය වෙන්නේ ඉස්සෙල්ලා කල්ලාට හැදිච්ච මනාපනාව කියලා. ඒ නිසා මේ ආපාරකට කොහොමද මේ පාරකට කොහොමද ආදිවාසී මේ වහනවල නැහැ සාතවල නැහැ රසවල නැහැ කාලවල නැහැ පාසවල මේ සම්මානාර්ථයක් කියලා කියන්නේ තුන්ක කියාගත්ත කෝපයක්. නම් ඒකේ සාමාන්‍යී කියලා තමයි මේ කියාගත්ත කියන සාමාන්‍යී දෝෂයක් නෑ උදාහරණයක්. මම ඕකම කියනවා මොනවා නම් චෝදාර්ථකේ කරන්නේ. අර පරිවිදියේ කියන ආශ්‍රය කියන්නේ ඒ කාමයන් දෙකම නෑ. සියුම්වලක් යන හේතුකමානීය තමකරදී නිසා තමයි දුරට ඉස්සරහට වස්තාවක් නොදී මේ මනාවතාවට එන දේවල් ඉදිරියට දේවල් ඉදිරියට තුන්වහට ඉස්සරහම සාරාංශය දුර බලය අසුරට කපාරවලට කියන මට අවස්ථාවක් විතර දෙවි මගේ චේතනා කියන්නේ මේක තීතු කරා දානකට කියනවා අපි අපි උපේකට ගියාට පස්සේ අපි තෝරනවා ඒක ඕනමද තම දෙන්නේ කියෝ දෙන්නේ ඥානකට වෙලාකට කවදාම සමානකම කියලා ඒ කියන්නේ මහා අපරිච්ඡේදාවෙච්චලා උචිතස්තියලා ඒ අනුව පිට තේරෙනවට හැම වෙලාවෙම කුලින් හැම වෙලාවෙම අනුකූලවම මේ පොදු අරමුණ පිටුලට ගන්න කොයි අරමුණට වරක්කන්න කියන එක අපිට අරක්කවදී ඉන්නේ කියන්නේ චේතනාවේ කල්ලාතුන ඒක විශ්ේෂය ඒක නිසා ජීවනයේ බලන් කරනවා යන්තුමා විද්‍යාව කියලා තමන්ගේ තේන කරවන තේරෙලා වේලා සපස්කේම සංස්කරණය කිරීමක් කියනවා විතරට මේ සංස්කරණය කරන්නේ විතරයි විඥානය කියන්නේ සංස්කාර විසින් කරන පරිපූර්ණ විඥානය කියන්නේ තියෙන සියල්ල පිළිබඳව විඥානයේ විරෝධී ලැබෙන්නේ නැහැ. එයා විඥානයේ යම් නිගමනයක් කරනවා. යම් පාඩම් පිළිගන්න. ඒක සංස්කාර විද්‍යාවල පමණයි. නිසා විඥානයේ කවදාක පූර්ණ දෙයක් නැහැ. ඒකම හේතුව වෙලාවෙදී සංස්කාර විඥාන කලින් පැනලා අවිද්‍යාව ජීවිතා කලින් මොනවා වුණා තෝරන ඒකේ මානසික වාසය කරගෙන මානසික ලක්ෂණ පිළිබඳව මේක පුරුෂයේ මේක වලමනාපුරුෂය නම් මේ මාගේ රුචිය රාගය මේ අනාගය මේ කුඩ දාන ආසනක මේ මන සංස්කාරයේ ප්‍රතිවිරුද්ධ මානසික ආයතන වෙනවා කියන කිසි කෙනෙකුට කෙනෙකුට අපිට සොයලා ආචිතන වෙනවා අපට ඒක කියනවා ඒක නම් අපිට කරන්න ඒ ආදී අපේ මන අයිතිවාසිකම් කරනවා. මේ අනාගතයේ මේක මේ මනාපකමකට දෙන්නේ ජීවිතයෙන් දැක්කේ. ඒ මනාපකමකට දෙන්නේ නැතුව සියලු විශේෂ සාහිත්‍ය ගැඹුරු ප්‍රශ්න. යෝගී කොහොමද මේ විශේෂය මනාපකාරයේ වශීලයන් කාටවත් කරන්නේ. ඒක දෙන ආභිත්‍යවලේ සාස්ත්‍රයේ සංස්කෘතික ලැබෙනwidetilde මේ නිසා ඒකේ අනිකුත් කියලා කියනවා කියන්නේ චාසත්‍ය ජීවිතය කරනකොට මේ තෝරන ගතිය අපේ කරගෙන සියල්ලේ ඥානසිකෝසතෝරණ විශාල ප්‍රදේශයක ක්ෂේත්‍රයේ විලා කවදාම ජීවිත ජීවිත කරන්නේ නැහැ ජීවිත කරනකොට සුදු කොටසක් මේ රුචි කරගෙන ඉන්නවා. ඉතින් මේ නැතු වේදනාවේ නැසියාවේ විශේෂාධික ප්‍රතිපීන සමාන වාදී සම්පූර්ණ විදියේ චිත්තයක් හදකලා චිත්තයක් මේ යාචකයට කියනවා choiceless awareness කියලා. පියෝයා ඉතින් මාගේ යාචකයන් මේක ඔබන්නේ කරන්නේ මේක මගේ මේක පොතේ මේක හරි මේක වැරදි නැතුව එක චිත්තක්ෂණයක් ඉතින් මේක එතකොට ඒ විදිහට හම්බ වෙන යාමෙන් වැඩි හිතුවම පූර්ණ විචනකවා ඒකට මේ තාක්ෂණයේ ඉදිරියට දෙන නියමයක් නැහැ. ඒ නිසා මේ ශක්තිය ඉදිරියට තියෙන කරලා වෙන තමයි කෙලස් ක්‍රෝණික පැතිවිචිනේ මාකේද මාත්‍රායය මේ කියන ප්‍රොටෙස් මුර්ධජාලය මේ දේ අවශ්‍යයි කියලා අපේ කරන හතර අපි ඒක තමයි ආයෙත් සාරාංශ ප්‍රතිකරණය යුතු යුතු යුතු කරන්නේ වේදනාඥාන ඕක කතා කරන්නේ මේ හේතුඵල අධ්‍යයනය. ඔකේ ඒකයි. කෙනෙක් ඒ ඥානෝත් සමාසී කියන දුරාගෙන වාචකයේ මේක කියනවා අපේ මේ තීරණ තෝරන ප්‍රතිචාර අපි තෝරගන්නේ පොඩි ටික ඒක කියන කටට නැත්නම් ඒ දේකින නිසා මෙච්චරව ප්‍රතික්ෂේප කරනවට කල්දාක දැනෙන්නේ. පොඩියක් තෝරගන්නවා. අර කොච්චර සාස්ත්‍යක් ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වෝ. ඒ ප්‍රතික්ෂේප කරන සාස්ත්‍යය සදාතන කියන්නේ කරලා වෙන්නේ. ඒ නිසා ඒක චිත්තක්ෂණයක් හෝ මේ බද්ධවන්නේ කියන රෝග ලක්ෂණයක් වශයෙන් දෙක ගැන සියල්ල කිසි සතියේ ප්‍රමාද වෙන එක. අවදිභාවයේ ජීවා එතන යම් ආකාරයක චේතනාවක් තියෙනවා. යම් ආකාරයක අධිෂ්ඨානයක් තියෙනවා. යම් ආකාරයක ප්‍රකාශයක් තියෙනවා. යම් ආකාරයක දෙයක් තියෙනවා. දුරට යන්නේ අධිෂ්ඨානයක් කරනවා. චේතනාවක් කරනවා. මනාපයක් කරනවා. අසතුටින් කරනවා. වේදන කරදර දුක් ඒ විතරයි මේ සංස්කාරයේ චේතනාව අපි සංස්කාරෝත් අනිචේතේ කියන සමානවස්තයක් වෙනවා චේතනාව විතරේ කරදර වේදනාවේ චේතනාව අවරීය කියන කොරණ වචන කියලා තිබුණේ මේ විචාරය ඒක කරකට මේකේ අපි ලබන කුමාර මොනවා ඒ වගේ හතරක් දෙකක් පාරමිතිය. අපි මේ ආත්මශීලී සම්බය. ඒක නිසා අපිට සමාජ විවරණයේදී සමාජ මුතුන්ට මේ ඇත්තෙන් කුඩුවට කරන්නේ වදිකාවට කරන්නේ සූර්ය විතරන්නේ පිළිගන්නේ ගැටුම් සිනාහාල කරන්නේදී හැම චිත්තක්ෂණයක්ම කෙනාගේ මේ විදිහට සමහර දේවල් වලයි සාමාන්‍යවට වෙන්නේ නිසා ඒ ආපු වෙනකන් ඒ කෙලෙස් කැපිලා උපලක්ෂ කරගෙන ඉපස්සිනාවෝ කේතන තමයි සංස්කාර කරන්නේ චෛත්‍ය සංස්කාරක කෙලෙස් ආරම්භ වෙනවා ඊපස් විඥාන මේ සීවිතවල කොහෙන්ද ආවෝ කරනවා මේ සංඥානේ ආරම්භය කවදාකවත් සම්පූර්ණ කරන්නේ මේ මොකද යාම සියලුම කියන්නේ ඒක තමයි ආරම්භය ආරම්භයේ වාචිකාන්තය ඉන්නේ විපාකයේ බොරු ආදී මට්ටමේ ඉන්නේ අපි මානසිකයේ ඇත්තටම තමයි පාඩේ ඉන්නේ කියන්නේ ඒක තමයි සමාධිය පිළිබඳව මේ මහත් වාර්තාවේ ඉස්සරහට අසුනායි කියනකොට සාහිත්‍ය ශාස්ත්‍රය ඒ ඒක ආවකේ මොකද ජාතික අවශ්‍යතාවකදී මොලේ යෝගෝලා සාහිත්‍ය පිළිබඳව ඒක පොස්ට් පොස්ට් කරලා සමාජයෙන් තාදීනවා ඉතින් ඒක දෙකක් තියෙනවා පරමාර්ථ දෙකක් તેમ કે જાતા કે જાણો ને સાક્ષી સૌ છે. એને પોતે જ જ્ઞાન પ્રાપ્ત કરી એને એને પોતે જ જ્ઞાન પ્રાપ્ત કરી. એને રાજનાનું તેવું નું તો છે ને. એ કરીને કે આ બારે દર્શનમાં કોષિલો કે નિયત રહી રહી સંસારના જ્ઞાન તો લાવું જ્ઞાન ආකාරයක් සුභාය දෙන්නේ සංස්කරණය කරන ලක්ෂය දෙන්නේ ඒ රාජ්‍ය උපේක්ෂණය පිළිගන්නවා ඒකත් බාහිර වූ දර්ශනයේ ආකාරවහන්න පණිවිඩයක් කරන්නේ මේ සංස්කරණය ඥානයේ සාපත්‍ය ක්ෂේත්‍රයක් තමයි ඒ බාහිර කාරණාවක දැක්කොත් ඒක අපිට දෙන්නේ මගේ කතාවේ කරුණාකර කොට චරක් දේවල් කවමදාකවත් එකම දෙවිදර්ශනයක් වගේ. අරමුණු දෙයක් අරමුණකට අපිට දැනගන්න බෑ. ඒක නිසා අපි අක්ෂර තාක්ෂය මේ උපනාමය නිසා බත්තරයිනේ නිසා අපි හිතනවා සමාජයට දානවා. සදා කල්පත්තයි. සදා කල්පවාදී. කායවල සංස්කාරවල හැම දේම ප්‍රශ්න වෙලා. ඒ නිසා අපි එකම මිනිස්සු කියලා දෙන්නේ කියලා කරනවා. ඒක අපි එකම දෙන්නේ එකම චිත්තවලට යොමුගෙන කරනවා. ඕනම දෙයක් සංයමයේ බලන්න ඕනේ ආශිමක කරකට එකම දෙන්නේ නැහැ ඒක කරන්නේ කුරුසයිවලට චිත්ත දාපනවා. කුරුර ඇතුළේ තමයි චිත්ත කරන්නේ කඩාවු වෙනවා කරන්නේ. මේ විචිත්‍රත්වය ලෝකයේ සෞන්දර්යය බුදුසසුන සත්‍යයේ තාපානක බෝධිය එනම් මේ සංස්කාර කරන මේ සාස්ත්‍රී මේ ආලවක මේ නාමකම් දෙකමයි නාසකතා දිහාට කොටහට අදිනකදී මේ ආශ්‍රව ප්‍රසන්නතර කුපින්නේ ආශ්‍රව සංකල්පයෙන් සිංහේ සමානම නබේ එන්නේ වරුදු සිංහේ ඒක තමයි ආනාපානසතිය කියන්නේ ඒකත් කරා. මොනවද අපේක්ෂාව ආනාපානයේ කියන දේ. ඒක බලන්න කරලා දෙන්න කමන්නේ. ඒ මාර්ග සාමාන්‍ය යන්නේ මොකක්දෝ ආනාපාන. ඒ රාමතාවය අපි නබාන කරලා සතිය කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙකුට ඒ නිසා මේ ඕකරකට මොකද කරලා අරම මේ කොහොමද කියලා කියනවා. කාටවත් කියන්න බෑ ගොළු විකාශයේ ශුන්‍ය අපේක්ෂාව කරගෙන. ඒ අපේක්ෂාව ශුන්‍ය ඉස්සරහට කරනවා කියන්නේ. ඒ නිසා ඒ බුද්ධ ශාසනය වාසේ සාකච්ඡා යම් දෙයක් යෝගාවචර භාවනා කොටැදිකටදී ඇති හැකියි කියන කාරණාව තෝරගන්න. භවනා ජීවිතයේ ප්‍රධාන ඉන්දියා කාව කාඩේ වර්තනයේ ඉතිරි වර්තනයේ ඉතිරි තමයි ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ මේ සත්‍යාවේ කියන්නේ ඒකට අපිට තියෙන බද්ධවලදී මේ දේ නෝයි තමයි බුදුදහම කියන්නේ මේ විදිහට මේ සංස්කාර තේරෙනවා තමයි වෙනවම තේරෙනවා උපමාන මහාකාරයෙන් කරතෝ සාධුපාතයෙන් කරලා කියන්නේ ඒ උපමාන සදාව රුචිය ප්‍රතිපදිරෙන් කරන අනුසරණය ආහාර පරිවිතේ වගේ චින්තන කරන්නේ අප කියන මේකදී මේ පහාරී මේකට මේ ඕන මේකේ පාරමිතක චිනේ කාර්යයක් කියලා කරන්න ශක්තියක් පාවිච්චි කරනවා. මේ දේවල් මගේ ලෝකයේ ජීවිතේ නා මේ මට කියන්නේ ශ්‍රද්ධාවනි සාරි සාරාංශය කරනවා. සමාධිය ඒ චතුසෝත්‍රේ සූත්‍රයකට මතකයේ තියෙන කොටලා සෝතසකතා ශ්‍රද්ධාවෙන් පාරමිතකදී කියන ශක්තිය මොකද කියන්නේ? මේ ශ්‍රද්ධාව නැති විචිකිරු වේලකට කියන්නේ ශ්‍රද්ධාව නෙවෙයි. දිට්ඨිය ධර්මයේ විදාරේ පාපා නිරෝධයෙන් කොහොමද කරන්නේ පාඩක දෙන්නේ සත්‍යයට වේවා. ඒක සත්‍යවට ලැබෙන්නේ අපේ විචිකිරු දෙයක් සත්‍යයේ. ඒක ප්‍රකාරණ සිටින බෞද්ධ සත්‍යයේ පාඩකන්නේ. මේ මන්දිරවල සත්‍යය. මට මේ බෞද්ධ ජීවිතය ලාභ දෙන්න ඒ තරම්ම ඒ තරම්ම අරමුණකින් තරම්ම ඉලක්කකින් තරම්ම මාතලකදී කොමිලෝන කවුරුන්දා අදකින් ඒ සාමේ සම්භාවයේ තෝරන දෙවිද සත්‍ය නොතිකේ ප්‍රකාශ කරනවා මේක සත්‍යව දැක්ක විශ්ෂේණ කදී බතවල දැක්ක කදී තුල සත්‍ය දෙවි නිතරම කියන ඒ කියන්නේ අපේ අනුකම්පාව ඉන්නේ රුචි කියලා විග්‍රහ කරන්නේ ලෝකේ මාර්ගයෙන් පුළුවන්. මානසිකයෙන් මාර්ගයෙන් පුළුවන්. මේ විචාරය ඉස්සරහේ කායසෝත් විලාකයෙන් දෙන්නේ. ඒනම් ලෝකයේ ඇතිලා තියෙන්නේ අවිචිතේ තියෙන පතරයයි කොහෙද එන්නේ? තමයි පරමාර්ථය. ශිෂ්‍යයන් කරා කරලා දුරට ගිහින් කුරුකොරු එතන අපි සාධරේ අපිට ආපුනේ කවදාවත් මේ අපිට යෝගා බෑ සතියේ සැකසීම. සතිය විතරක් පාඩකන්නේ දෙන්නේ මේ සුචේ කරනවා. ඒක තමයි තමයි ඒක පාඩක. අnder වේදනේ සුබදන්නේ පාන වේදනේ. තාම මේ නැති දැන් උචිතේ පාන තුලසතිය උචිතේ කරනවා. උචිතේ සතිය. කීයේ ඒ වගේ මානසික අපේ පොතේ කියනයි ඒ පොතේ කියන විතර ශක්තිය අර පොත බෝල් ඒකේ කලින් අපිට ඇලෙන හැකියාව අනුස්සරණය අසුවිඥාන යසුවිඥාන බෝලුවා අපි අසුවිඥාන නේද සමරයෙන් දෙන්න ශක්තිය තියෙනවා ඒ අනුස්සරණය විදාරණය ආරක්ෂක සත්‍ය මුලික පුරාණ කිසිම සත්‍යයක්. ඒ වගේම ආකාරයකට කතා කරන්නේ එකක් පාඩු දෙකක් පාඩු ඒක බලනකොට නැත්නම් ලක්කාවක් ආරම්භයේ තියෙන පාඩේ විතර ඒක කියනකට තාපර කරලා දෙනවා ඒක පුතක් නෑ කියන කාරණාවක් නෑ පාඩේ දුන්නා ඉතින් කියනවා කරලා හරි කියන දේ වාසාවේ කියන පුළුවන් තාකේ තාකේ දේ සම්පූර්ණ වෙනවා ඒක ඔය දෙලේ සාකච්ඡා කරලා අනිතරව දීක්ෂිත පිටමගේ දීක්ෂිත ගන්නදී සත්‍ය මුචි දෙන්න පුළුවන්. උච්චාරණය කියලා ඉකර දෙකක් තියෙනවා. ඒනම් මේ කුමාරයන් තෝරන දෙවිද ඒක ප්‍රශ්නාව තෝරන දෙවිද විඥානයේ තීන්දුව ඒක පාරක් තීන්දුවක අමතක දීක්ෂිත කරපේ දැකලාදී ඒ නිශ්චය කරන සංකේත ඒකට කරුවක් ඒකට සමාජයක් ඇතිවෙලා මේක නාමික විදිහට කරලා පුළුවන්. ඒක ඇත්තටම ආත්ම ජීවන විශ්සක. ඒක කරවදාකම විශ්සක. මේ කරවම විශ්සක මොන විශ්සක. අනිවාර්යයෙන්ම අන්තරේ පොඩි විශ්සක. අන්‍යයන් විතර විශ්සක. ඒක කියලා බලන්න. ඒක අපේ නෝන කරනවා. අනිවාර්යයෙන්ම ඒක. ඒක අහන්නේ කරපන්. සමහර වෙලාවට ඉන්නේ නිචිත කියලා ඒකට මේ ලෝකෙ ඒ ඕන කරකවල වෙනවා බුදු පරිශ්‍රමයෙන් අපි කියනවා සාධාරණ විචාර කරනකොට අනිවාර්ය ජීවනයේ පාඩම. කොයි දුරේ කොටස අයිති කරනවා ගිහින් පාසෙන් බෑ. ආත්මා හොඳට කියන්නේ අයෝ සාපේක්ෂයි කියන්නේ ඒ නිසා මිනිස්සු ජීවිතේ අමරෙත් ඒ සාපි දෙකේ පොඩි නිශ්චය කරලා තියෙන බරපතල අනුභව කරගන්න. ඒ මොකද? අපි වර්තමානයේ සාපේ විශ්ිකරකව. වෙන කවදාවත් බලවත් කාර්යයක් නැහැ. සතු විශේෂව දේශනාවෙන් සියල්ල නිවිල පාකාරයි. ඒක නම් නිවන පාවකයි. තවත් මේ විස්තර අපි එදිනෙදා ජීවිතේ අපකරණ නීති දක්වන කොහොමද කරන්නේ? ඒක ජීවිතේ උච්චස්ත අත්‍යවශ්‍ය. මේ මානසික දැනීමේ විස්තර කරන්නේ සුකුම විස්තර පිළිබඳව. සුකුම පක්කේ කියන කෙනෙක් නාම අදෝරු පක්කේ සැරිසරේ අතිවෝධයන්ට පේනවා අපේ හැම චිත්තක්ෂණයක සංස්කාරය. ඒ සංස්කාරය කරන්නේ අපි විනාම මාර්ගයේ කුරුවා. උච්චය අවශ්‍යය මේක කවදාවත් කියන්නේ නැහැ. අපේ උච්චය අපේ අවශ්‍යය අපේ සංස්කාරය මේකේ අලුත් එකක් මේකේ අවශ්‍යකම් කියන්නේ නැහැ. මොකද කලවල උපදේශ කරලා ඒක අපිට කියනවා කියන්නේ හැබැයි ආපු සිද්ධිය බලන්න භාවනා කරේ මාස්කවර. ඉන්නකට දෙයක් කරන්නේ නැහැ. අදවසේ කාමී තියෙනවා. ඒ වගේ උපනාචරෝ දෙලේ මේ ලෝකෙ කොහොම මාර්ගවල දෙයක් නැහැ. මේ කරපතම පොඩට ඕනම දෙයක් නීවරණයකට මේ උච්චාරණ අපේ දෙවිදේ විතරම මේ විපස්සනා කරන්නේ සාමාන්‍ය ජීවිතවලට යනකොට අපි බලලා ගන්නවා. නැති කියන සතිය හැරෙකොට නැහැ. නැති කියන සතිය කියලා මෙන්න යාවේ කරන්නේ මේ වගේ මොකක්ද? දහම් දේවල් වලින් කරලා මේ ප්‍රතිපදාක සතිය හැරෙලාදී වර්තලා කරලා කුරුවලට කුලප්පලට ඒ කුරුල්ලෙක් දැකපු බලන්න. අපිට හිතට හොරා ඇතුළ නොකියන්නේ හිත කාන්නේ අර කයේ කය සංහිඳි භාවයේ ඉඳලා ඇයි සංහිඳි භාවයේ ඉඳලා කණේ භාවයේ භාවයේ ඉඳලා ඡන්දාවල පිළිගන්නේ කය සංහිඳි භාවය ඇතුළු කරපවන්න. ඉන්න අයෙහි ඉඳ තිබුණා ඡාතියේ විතරක් කියලා අඳුන්නේ. දැන් උගතකට කෙලෙස්නේ. ඉතින් මේකට කෙලෙස් කියලා කරන්නේ සිස්ටම් කැන්නේ මට කියලා මගේ මාර්ගය. මේක යනතර දුන්නේ. මේ මුදලට ගන්න මේ වගේ කෙලෙස් මා කියන දේවල් අත්දැකීමකට දෙන්න තමයි පාසු ප්‍රසන්නකට. ඒක කොහොමද මේ කියන්නේ කියලා තමයි ఈ యోగావసరమైన మాయా నటి యోగావసర చేసినట్టు అన్ని మీ ఇంత కాలంలో మరణాపరణాలకి ඒකට සුද්ධ කියනවා වෙලා තියෙනවා ඒ ලක්ෂණ කරනකොට මේ වාදලක්ෂණ පිළිබඳව මුතුම දේශය මේක පාඩම් කරනවා කියන මොකක්ද ඒක ඒක තමයි ඉතින් ඒක මේ තුනක් කරනකොට ඒ පාරාම කියනවා සාමාන්‍යයෙන් කරනකොට පාරම ගන්නවා මොකද බලන්නේ බලකට රොබින් සුරුලි කියනවා එහෙනම් ඉන්නේ ඉන්නේ ඉස්සරහට මේ තමයි බලකට රොබින් සුරුලි කියන්නේ ඒකටම තේරෙනවා මනාපය අහලා ඉන්නකම් තමයි ඉච්ඡාවේ නැතරද මේක දෙන්න දෙන්න කියන්නේ ඉතින් ඒක මාර්ගය තමයි අකුසලයක් හිත ගන්නවා. මේ ජීවිතවල කෙලෙනවා. මේක ජීවිතය ගන්නවා. මේක ජීවිතයක් හදලා මේක ජීවිතයක් අකුසලයක් කරනවා. තුන සතිය තමයි වීඩියෝ එකක් තෝරනවා මම හිතා. මම කරන්නේ කියන්නේ ඒ පසුචාර ඉතින් මම වෙලාවදී පොඩි කුලයක් අස්සේ හිත මොනවාද කරලා පස්සේ කීකරෝලිය පමණ දීතිය නැත්නම් ආයතන කොටු වලට පනවනවා හිත කීකරෝලිය ඉතිපරේ කරපාරටි මාගේ කාස්පස්මාන්ත නිදේවලට ඉතින් මොකද කරන්නේ ඉන්න කෙනෙක් අසමාවුත් සමාදාගත දැනගන්නවා කියන කිසිම බවක් දැනගන්න ඕනේ නැහැ මේක වලට වෙන සත්‍යයක ඉන්න පුළුවන්. වහදාගෙන මේක පාරකට ඇසි. සෝරගතිය මානසිකව සත්‍ය පාරකට යන්නේ. ඒක හිතාමයි ගුණය අපි මහා ප්‍රතිපලක ලැබෙන කිරේලාවය. හිතේක තනියම බලන්නේ ඉස්සරහට මොනවද දෙකට පාරකට ඒකම මේක සම්පූර්ණ විදිහට ආවොත් අපිට ඒක කියන්න කිව්වොත් අපේ ඉතාලි කරන්නේ ඉච්ඡක ගැටමක් කරගෙන මොකක්ද ආන්නේ ඉච්ඡක ගැටමක් ඔය ඉච්ඡකම කරපොදී නෙවෙයි උදවලේ ක්‍රියා කරනවා කියනවා ඒ සාපලක තියෙන මේ දේශය බක්තවයි පිටුදාන අපිට දුරුකරනවා මේක ගන්න පුළුවන් කියලා මේකදී උදේට යෝගාවචරයයි ඇක්ටිවිටි කොහොමද අපි තේරෙනවා ඒක වලින් කරන්නේ කිසිදෝනේ ඒක දකින්නේ බාරයි විශ්වාසය කරනවා ඊට පස්සේ තමයි අර මේ වලට කිසි කෙනෙක් තෝරන්නේ නැහැ අර තේරෙයි අපි තුරු මේක කරන ඇක්චුලි කරේවා යන්නේ වල ශික්ෂක කරලා තමයි ඒක දකින්න ඕනේ ඒ දකින්න ඕන කරන්නේ කාණේ දිනුවා ඒක පිළිබඳ ආත්මයන්වත් ඒක කරපස්සේ විශේෂ ආරම්භන ඒක කියනවා ආත්මයේ කියලා කියන්නේ යන ජීවිතයේ බක්කවලින් නිරෝධගත ඒක තේරෙන්නේ කරවත්තම් බාහිරට කැලේකට කියන සිව් තිරකෝකට කරන්නේ නිමිතේ ගන්න ඒක කවදාවත් එකපාරට කරලා ඉස්ටෙටොස්කෝප් කරලා ඉස්සරවන්නේ මොන කොතරම්ද තමයි කියන මම විතර කරලා ඉන්නේ ඒ මනෝවිද්‍යාවේ වෛද්‍යකරණය මේ ආත්මයේ දැරගෙන ඉඳලා ගන්න පුළුවන් තේරෙයි. ඒක තමයි සම්මාපකේ උපක්ෂේ නැතිද. ඉහිති උපක්ෂේ විදින්තා වැරදෙන මේ මුටි කරගෙන වික්‍රියාවන් හර ඉතිරි කරනවා කරවලුත් මේක වංශික අපෝරණ කරගන්නතු ඉකැටි මනෝකී නවදී වෙන වෙලාවකම අපේ මේ මනෝමාර්ගයේ තියෙන්නේ අමනාපයේ බක්ත බහිවරණ අපි නොදැනුවත්වම කරනවා ඊළඟ මාතෘකාව කියන්නේ ඒක මකුබතිය අවශ්‍යතාවය කියන්නේ පරිවර්තනය කරන්නේ මාකේ කියන්නේ සුපර්මයේ පස්සේ ගුණමක ගුණමක කියන්නේ මොකක්ද ලෝක මොකටද කියලාද අනිත් ඔක්කොම මොකටද පරිලන නැත්නම් මහත්කම සමහරට කියන්නේ මාකබතිය මකුබතිය ඉතින් මේක සමාධිය දිනුවක් කරන්න අත්‍යවශ්‍යයි. ඒ දිනුවක් කරන්නේ සැරිසක් කරන්නේ පාරක් කරන්නේ කොහොමද අනුමත කරන්නේ මාගේ කයිතුමාවෙන් අනුමතයෙන් කියනවා. මේක කියනවා මාගේ දුන පාසල කරන්නේ සිතුවම සිතේ ආගමන විද්‍යාව සඳහන් කරනවා. තාක්ෂණිකව පිළිගන්නවා දැනට පරිශීලනය කරන අපරාධ කීයේ අපරාධ කීයේ මානවකයි ඒ මොන බාරු එදෙමන දෙන්නේ අපි ළඟ එක නරකමෝ සත්‍යවල ඉතින් කියන්නේ ඉස්සරහට තමයි අනුන්ගේ අපරාධේ නැහැ ඒ තමයි තමයි මේ සීලමත් මේ වගේ අසත්පුසතනයි. දෙලෙලිකාර සමාධියක් ආව උඩින් යන්නේ. අයියෝ මාත් කියලා මේ අන්නේ හැම වෙලාවකම ක්‍රියා ගමන් භාවනා කරන කීරේ පාත්තර දෙකක් කරන්නේ. ඉතින් මේක භාවනා කරනකොට මේ දෙන්නේ මුතුනේ ප්‍රශ්නේ. ඒ භාවනා කරන විතරක් කියන අන්තර්ගතයි. පිළිවිලා කරන දේවල් වල තියෙනවා. ඒ සීලම කරනකොට සීලම ක්‍රියාවෙම අනුපාතය වෙනවා. සමාධියෙන් කියනකොට සමාධියෙන් කියන කටි නරකතු වගේ නරකතු වගේ නතු දෙකේ. බැරි වෙලා මේක සතියන ඉතින් සුදානම් බෑ ආකාරයක් පසලෙන්නේ යකට වෙනවා සෝදානම් කරනවා භාවනාව පිළිගෙන නම් කරන්නේ මොලේකින් අනුව කලාවට තරම්ු සස්තරවද මේ භාවනාව තමයි අපි උපමානයි නේද මේක මම කරනවා තාත්තට ඉන්නේ කුබාරිය කියනවා තමයි කියන්නේ හරියට හරියට ඒක හරියන්න හරියට අකුරු හරියට නිෂ්මාන වලින් කරනවා නිතරම කල්පනා කරන්නේ මේ අපි අකුරු මේ ගුණයක් එක බලන්න දුනා චෝකාවද ධාතමකේ කවුද උදාකර ඔච්චර නියමානද එන්නේ අපි පොඩි දෙයක් විතර කරන්නේ මේක කීටි කොහොමද සාමයක් කොහොමද ඒක කවුරුත් සමානත්ව භාවයක් අපේ ගුණ වැඩෙන්න වෙන මොන කිසි ශාලාවකට මොන යුද්ධයක් මේ කරන්නේ කියලා. මේ භාවනා කරන්නේ ඉගෙන ගන්න නෙවෙයි. මාකුකමැටි අනන්ත සාධකයි. අරුතුන ශිකාරයට කියලා ඒක කතා දෙන්නා. යෝනි කරගන්න. යාමි කෙරෙකට මකුවර කියන දේ නා. මුචිතාවර අනන්තකදී නාමයෙන් ජයග්‍රහණය මතකයේ පුළුවන් කියන්නේ. ඔබ සත්‍යකාර කියනවා. කොතන කරුණාවක් වගේ සීලයක් අතිමානීය සත්‍යයේ. සාසනේ කාටවත් සමාජ කරගෙන මේ සාධකයක්. කාටවත් කරන සාධකයක් පිළිගන්න. මොකද අපි කරන්නේ ඉතිරි. මතකයේ චාකප් වෙලා තියෙනවා. මෙතන පිළිගන්න කැමති ආකාරයක්. මේ මුළු සාසනික යදෝරේ මාර්ගයේ කොටේ යනවා ඒ නිසා අපරාධයෙන් මේ ගුණ දුකකට දුකරාහි කියන්නේ තවතින් දුකේ කොට මාර්ගයේ කොටේ ඉන්නවා කියලා මම පාස් කරනවා කියන්නේ ඒක සමානව ඉස්සරහට තියෙනවා සාමාන්‍ය වේලා කියන්නේ සාමාන්‍ය පොදුරකව දුරු කරන්නේ. මේ ආමානකපත්ති ඉන්දී කරකාරී කරන්නේ. පළවෙනි ලොකුතුලේ සමාජයේ ආරක්ෂණයේ නීති. මුතුලේ කියන භාවනාවේ සමාජයේ කම්පාටකේ යෝගනාවේ තරලනේ කියන විදිහට තමයි උදාහරණ අනුසාරව ඒ ඔය කිසිම විචිකියාවක් කවදාකවත් ඒගොල්ලෝ වෙන පාරක් අර ඕන උඩට කියලා විශ්ිතයි කියලා. ඕන මොකද හැමකේ ආවොත් තමයි මේ විපාක කරලා ඒක ඉදිරියට සත්පුරුෂ ආනය කරගෙන ඉතරෝ බලපාන සත්‍යාකාරයෙන් කරනවා වගේ බොහෝ දේශනා තමයි තියෙනම බාහිරයි වර්තින ගුරුස්නාවේ එතන ආනි ගුණම කරගන්න එතන ආනි දදරු සම්පතන සම්පතන ඉතින් ලෝකී බාහිර සමගියත්තා භාවනාවේදී

මාහාරයෙන් තමයි ඒක කරන්නේ මේ ශාස්ත්‍රය හකුලේ දැක්කම අපි කොහේ යන්නේ ඒ අපිට කියන්නේ ප්‍රබෝධයට කියනවා ආදී ගුණ කියනවා ඒ සාහිත්‍ය කාර්යයේ බෝධිසත්ව ආකාරයේ එන්නම ඒක පරිච්ඡේදයක් නෑ ආපෝචාරණය අපි සංසාරේ පුරාම ඉතිරගන්නේ බද්ධවයි අනිත් බුදුමහත්තයෝ කතා කරන්නේ මම ලොකු කෙනෙක්ව කතා කරන්නේ කියන්නේ කෙලෙස් කප්පදාන. දැනුම කීයක් දරන්නේ. දැනුම වලට ඒසායේ ප්‍රාර්ථනා කරන්නේ. වාක්‍යයේ අපි කවුරුන් කියලා මම මගේ මුකට වැඩිවා. කවුරුන් මාකට වැඩිවා. කවුරුත් කොල්ලෙක් කරන උරුමකදී මොකද සාකාර කරන ප්‍රමාණය පොංගා කියන්නේ ඒ සමාජයේදී ආදාන දැන් එකට අමුතු චෝදන සියලු විකල්ප සත්‍යය කාරණා මොකද ඒක අකුසලයි කීරේ ඇති කරගන්නේ තියෙන මාර්ගය බෝධි සාධනාවක් වශයෙන් ඉලක්කම දුආකරන කොහොමද මේ පාඩම මට මොන ආකාරය මොන අභූතවල ඒ කියන්නේ ජීවමාන කරලා මොකද කරනවා හරියට කියන්නේ මම කතා කරනවා කියන්නේ ඒ විදිහේ තමයි ඡන්ති වෙනකොට අලුත් කරගන්න හැකියාව උතුම්ට ලාස්ත ගන්නේ සෝවාන් වෙන උතුම් ප්‍රබෝධයට කරනවා. කවදද අපි මේ කෙලෙස් කරන්නේ? සංසාරේ කරන දුවල පොරේ කරන මේක කියන්නේ. වචන ඕක පහල. මේ ඕක පහල ඒ සඳහා අවදි කරගන්න. තේරුම් ගන්න ඇති හැකියාව. යෝගක පහල. උල්වත්තර දුවපා ඒකට අවදිින් දැක්කොත් සබලයන් කියන නියෝගය කරනවා කියලා. දුමාකාර සාපේක්ෂව පටන් ගන්නවා. ඒ ජීවිතෝට මේවා යාළුවේ ගොඩනගන සදාමල පරිදි. ඒකමයි ජීවිතේ මතක් කරගන්නේ ලොකු සාමනාත්මකේ. ඒක දුර්මික ස්වාමීන් වහන්සේලා කටයුතු කරනකොට ආපත්‍ය කියන කෙනෙක් නැහැ. අවබෝධ දෙකක් වෙලාවෙන් තමයි අපරාධයකදී අන්තෝරකට මොනවද කොතරම්කින් කරන්නේ. ආතතිය පීඩාවක් හෝ අන්තරාජික ලක්ෂණ ඒක තියෙනවා සතුටේ කලබලයි ඒකද බලනවා බුදුමාහාර ස්මාරකයේ භාවයක් තියෙනවා ඒකට දුනියට බලනවා ඉතින් ඒක ජීවිතේ බලවත් තමයි තමන්ගේ කතා කරන්නේ. ඉතින් සංවේදී වෙන්න වෙන්න වෙන්න බුදුහාමුදුරුවෝ තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඕලාරිකේ සුදුනේ ජීවිතේ සතරක් නමුතර බුදුහාමුදුරුවෝ අපිට කරන්නේ කරවන්නේ වෙන තරමේ දෙන්නවා කරන්නේ. තාමත් දෙකකට උපාරණෝ. ඒකේ වචනයෙන් තමයි මේ වත්තෝ කියලා කියන්නේ අහකට බැඳිලා කීකේ සම්බන්ධ කරගන්න. ඒ මොසාර ඊයේ සංස්කෘතිය ඊයේ මෙහෙකදී ඒ මහත්මලා කියන සතන දේව ආකාරය කවදාවත් කියන්නේ අපි විතර මේ විදිහට ආලෝකයක් කරන්නේ කරන්නේ සාමාන්‍ය දෙයක් සාමාන්‍ය සත්‍යය ප්‍රමෝදයේ ප්‍රසාරී කරන්නේ අදවසේ දේශනාව පිටුවා කරේවා ප්‍රාර්ථනා අද දේශනාව නැවතනවා ශ්‍රී දිනාසන් ශ්‍රී දරේවා